ශ්‍රද්ධාවන්ත පින්වතුනි මෙම ධර්මදේශනා පවත්වනු ලබන්නේ දේවාලේගම කන්දේ විතර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දී ඥානানন্দ ස්වාමීන් වහන්සේ විසිනි. අවසරයි නිබ්බාන යන මාතෘකාවට පිටත වෙන දේශනා මාලාවේ 26 වන දේශනාවයි මේ. සත්‍යයේ අසත්‍යයේ යන සංකල්ප දෙක සම්බන්ධයෙන් සාමාන්‍ය ලෝකයේ සම්මුතව පවතින මත මතාන්තර ගැන ඉතාමත්ම ගැඹුරු විග්‍රහයක් කාලකාරණ සූත්‍රයේ අඩංගු වෙන බව දෙකේ ප්‍රතිවරණය නිසා අපට දෙන්නේ දෙන්නේ බව දෙන්නේ කර්මාන්තර අතින් නිවැරදි පාඨය තෝරා බේරා ගැනීමට අපහසු තරමට වල්බිදී යති මේ අගනා සූත්‍ර දේශනාවට ලං වීමට දැන් කලාව පිළිකර ගන්න අපිට සිද්ධ වෙනවා. ශාස්ත්‍රීය ස්වરૂපයක් ගන්න අර්ථ විවරණ නිරුක්ති ආදී ඔස්සේ දැන් අපි මේ සූත්‍රයේ මූලික අදහස් ටික මත කරගෙන තිබෙනවා. දැන් මෙතෙන්දී අපිට තිබෙන්නේ මේ සූත්‍ර දේශනාවෙන් බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන මේ ගැඹුරු දර්ශනය ලෝකයා ඉදිරිපත් කරන ගැඹුරු දර්ශනය ප්‍රතිභාණය තුළින් අපේ ප්‍රත්‍යක්ෂයට ලං කර ගන්න උත්සාහ කර ගැනීම. අර්ථයෙන් තව උපමත්තම් කළ දෘෂ්ටි සත්ව පරියාහත දික්ටි නිපදවන නිෂ්පාදනාගාරය වන කලායතනයේ අතිපත්ත විශිෂ්ට ඥාණයෙන් දැකලා තේරුම් ගත් කතහගතයන් වහන්සේට ඒ සලායතනයේ පිටපත් පන්නක් දකින පුහුදුන් ලෝකයා සමග අදහස් වුමාරු කර ගැනීම එක්තරා විදිහක ගැටලුවක් වුණා. මේ ගැටලුව තේරුම් ගැනීම පහසු වීමට අපේ එදා හන්ද සංයුත්තේ හේතුපින්දුපන සූත්‍රයෙන් අර විඥානයේ මායාවකට උපමා කරන තැන ඒ සූත්‍ර දේශනාව උපුටා දැක්වුවා. සේතාවික්කවේ මායාකාරෝ මායාකාරං තීවා තීවා පාතු මහපති මහා විදං තීය සමේනං කක්මා පුරිසෝ පස්සේය නිච්ඡායේ යෝනිසෝ උපරික්ඛේය සමේනං පසුතෝ නිච්ඡායක යෝනිසෝ උපරික්ඛතෝ චිත්තකඤ්ඤේව කායේය චිත්තකඤ්ඤේව කායේය අකාරකඤ්ඤේව කායේය කිංසිය අභික්‍රේ මායා මායාය පාරෝ එවමෙව කෝ භික්කවේ යන්කින්ච විඥානං අතීත අනාගත පච්චුප්පන්නං අච්ඡත්තං වා භෛත්‍වා වා ඕලාරිකං වා සුකුමං වා හීනං වා පණිතං වා යම් දුරේ සම්තිකේවා සංදික්කුපස්සති නිජ්ජායති යෝනිසෝ උපපරික්ඛති සතිකං කස්සිතේ නිජ්ජායත යෝනිසෝ උපරික්ඛතෝ චිත්තකඤ්ඤේව කායති සුච්චකඤ්ඤේව කායති අසාරකඤ්ඤේව කායති කිංසියා භික්ඛවේ විඥානේ සාරෝ යම් යම්සේ මහණෙනි මායාකාරී කෝ මායාකාර අතවැසියෙක් මේ කාලේ විවහාරින් කියනවා විචාකාරී කෝ විචාකාර අතවැසියෙක් සීමා සංධියක මායාවක් විඥානයක් දක්වන්නේද එය නුවණැති ඇති පුද්ගලයේ පුරුෂයේ බලන්නේය සුනුවණින් සලකන්නේය නුවණින් විමසා බලන්නේය ඊගෙන සිතා බලන්නේය නුවණින් විමසා බලන්නේය එසේ එය බලන්නා වූ නැත්නම් එය දකින්නා වූ ඒ ගැන සිතන්නා වූ ඒ මොනින් විමසා බලන්නා වූ ඔහුට ලෙසේ ගැටෙන්නේ බොල් ලෙස ගැටෙන්නේ නිසරු ලෙස ගැටෙන්නේ කුංග මහණෙනි මායාවක විද්‍යාවක කාර්යයක් හරියක් එසේම මහණෙනි යම්කිසි විඥානයක් අතීත අනාගත හෝ ප්‍රතිඋත්පන්න හෝ ආධ්‍යාත්මික හෝ බාහිර හෝ ඕලාරික හෝ සූක්ෂම හෝ සියුම් හෝ සීන හෝ ප්‍රණීත හෝ දුර හෝ ළඟ හෝ යම් කිසි විඥානයක් වික්ෂුවක් දකින්නේ බලන්නේ නුයින් දකින්නේ කියන එකයි සිතින් කියන සිතා බලන්නේ නුයින් නිලසා බලන්නේ ඉසේ බලන්නා වූ ඒ භික්ෂුවට ඒ හිස්ලෙස බොල්ලෙස නිසරු ලෙස ගැටෙන්නේ ගැටි කොයින්ද මහණෙනි විඥාන විඥානයක හරයක්. මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේ මේ විඥානයේ මායාවකට උපමා කර දේශනා කළා තියෙනවා. මේක අනිකුත් කිසිම දර්ශනයක නැති විදිහේ මහා පුදුම දේශනාවක්. කම්නිකාද ආත්ම දෘෂ්ටිය, ආත්ම දර්ශනය අනිකුත් හැම පදනමක්ම දෙදරාගෙන යනකොට අල්ලගන්නේ මේ විඥානයයි. මේ විඥානය බුදුරජාණන් වහන්සේ එතකොට නිසරු ලෙස, හිස් ලෙස, බොල් ලෙස, නිසරු ලෙස, මායාවක් ලෙස, ඉච්ඡාවක් ලෙස මෙතෙන්දී මේ දක්වලා තියෙනවා. මේ විද්‍යාව පිළිබඳ මේ බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කළ කාරණය අප තවත් දුරටත් එක විග්‍රහ අර්ථ විවරණයක් වගේ තවත් දුරටත් එක තේරුම් ගන්න උත්සාහ කරමු. දැන් ඒ කාලේ මායාකාරය කියලා කිව්වේ විඥාකාරය. එහෙමත් නැත්නම් ඊටත් වඩා විවහාර භාෂාව පාවිච්චි කරනවා නම් මැජික්කාරය. අපි හිතමු දැන් විඥාකාරයෙක් යම් කිසි ශාලාවක විද්‍යා දර්ශනය විද්‍යා දක්මක් මැජික් දක්මක් පවත්වනවා. එතෙන්ට කැමිනි පිරිස අතරින් යම් කිසි නුවණැති පුද්ගලයෙක් ඥානවන්ත පුද්ගලයෙක් කල්පනා කරනවා මම අද මේ විද්‍යාව හරියටම දකින්න ඕන කියලා ඒ විදිහට අදිෂ්ඨානයක් කරගෙන අනිත් අයට නොපෙනී අර වේදිකාවේ කොනක සැඟවි ගන්නවා විද්‍යාව විද්‍යා දර්ශන ආරම්භයේදී එහෙම සැඟවි කියන ඉතලා බලාගෙන ඉන්නකොට මේ විද්‍යාකාරය කරන දේ ඒ දර්ශන ආරම්භ වුණාම වැඩි වෙලා යන්න කලින් මේ කුද්දලයට කියනවා අර විද්‍යාකාරයා ඒ කපටිකා ඒ ව්‍යාජ උපකරණ හොර නූල් හොර බොත්තම් හොර සාක්කු ඒ හැම දෙයක්ම අර පෙට්ටි වල තියෙන බොරු වඩි ඒ හැම එකක්ම මේ පුද්ගලයාට පේනවා අර ප්‍රේක්ෂකාගාරයේ අර ශාලාවේ ඉන්න අයට පේන්නේ නැති ඒ රහස් උපකරණ ආදී සියල්ලම හොඳට පේනවා අන්තිම පෙන්න ගත්තම මේ පුද්ගලයාට මේ එකතවත් විද්‍යාවක් මැජික් එකක් නැහැ කියන හැඟීමක් එනවා ඒ පිළිබඳව එක්තරා විදිහක කලකිරීමක් ඇති වෙනවා. අර කලින් තිබුණු ඒ විද්‍යා දර්ශනය, විද්‍යා දර්ශන දැකීමේදී ඇති වුණු කුතුහලය, විස්මය, ප්‍රාසය, ආසය ගැන කිසිම හැඟීමක් මේ තනත්තා තුළ ඇති වෙන්නේ ඒ වෙනුවට එක්තරා විදිහක උපේක්ෂාකාරගත සංසුන් හැඟීමක් ඇති වෙන්නේ. ඒක විද්‍යාවේ තවත් බලන්න දෙයක් නැති නිසා මේ පුද්ගලයා ඒ උපේක්ෂාව පිටම ඊළඟට අර ප්‍රේක්ෂකාගාරයේදී ආ ප්‍රේක්ෂක ශාලාවේ නරමන්නන් දෙස නිත්‍යම කරනවා. එතකොට ඔන්න වෙනස පෙනෙනවා මේ මේ නිපිටින් මේ ශාලාව දික් කරගත්තු ගෙල් වලින් ගෙලවල් වලින් තියුණු ශාලාව කටවල් අරගෙන අසුත් අරගෙන බලාගෙන සිටින ආෝසු ආදී හඬ නගමින් ඒ විස්මය ප්‍රකාශ කරන ජනකායක් මේ මේ පුද්ගලයාට පෙනෙනවා. ඒකට එක්තරා විදිහක සංවේගයකුත් අනුකම්පාවකුත් ඇති වෙනවා. සම්මුත් ඒ தත්ත්වෙ හිටියා නේද කියලා. අන්න ඒ විදිහට විද්‍යාව පිළිබඳව හරියටම හරියටම මේ පුද්ගලයා දැක්කා. ඒකලා ඉතින් විද්‍යා දර්ශන අවසන් වුණාට පස්සේ මේ ශාලාවෙන් එළියට එනවා. එළියට ඇවිල්ලා අනිත් අය නොපිනියන්න උත්සාහ කරන්නේ නමුත් යම්කිසි ඒ තමන් වඳුරන මිත්‍රයෙක් ඒ ප්‍රේක්ෂක ශාලාවේ ඒ විද්‍යාව නරඹු කෙනෙක් හමු වෙනවා. ඒ තැනත්තා පටන් ගන්නවා ඊළඟට මේ විද්‍යාව තුන මේ විද්‍යාකාරයගේ හපන්කම් ගැන විස්තරයක් ලොකු ප්‍රශංසාත්මක විස්තරයක් කියන්න පටන් ගන්නවා නිකම් තමන්ගේ යාළුවත් ඊට කවුල් වේ කියලා. නමුත් ඒ උපේක්ෂාවකින් අහන් ඉන්නවා විතරක් මේ නුවණැති ඇති පුද්ගලයා මේ අවස්ථාවේ අර වෙනද වගේ ඒවා ගැන උනන්දුවක් නැති බවක් පෙන්වන්න කරනවා. ඒකට මේ මිත්‍රයාට මේක ලොකු පුදුමයක කාරණා මේ මිත්‍රයා අහනවා. ඇයි ඔබත් මේ ශාලාවේ නේද කිව්වේ කියලා. ඒකට මේ නෝන ගති පුද්ගල ප්‍රකාශ කරනවා. ඔව් මාත් හිතිය තමයි ඒ ශාලාවේ. ඔබ නිදාගෙනද හිටියේ? නෑ නෑ මම නිදාගෙන නෙවෙයි හිටියාවදී හිටියේ. එහෙනම් හොඳට සැලකිල්ලෙන් බැරිව නෑ නැතිවෙන්නේ නෑ. නෑ මම සැලකිල්ලෙන් තමයි බැලුවේ. කොයිතරම් සමහර විට මම කනට වැඩි සැලකිල්ලෙන් බැලුව නිසා වෙන්නේ නෑ. ඔබ සැලකිල්ලෙන් බැලුවයි කියලා කියනවා ඒ වුණා ෆ්‍රිජ් මේ විස්තර දැකි දැක්කවක් නම් පේන්නේ නෑ. ඒකට මේ අවසාන වශයෙන් මේ බුද්ධල දෙන පිළිතුර මොකක්ද? නෑ මම දැක්කා ඒක. මම ඒක කොයිතරම් හොඳින් දැක්කද කියතොත් මට ඒකේ විද්‍යාවක් මැජික් එකක් මට ඒක පෙන්වන්නේ නෑ. ඔන්න විදිහට එතකොට මේ සංවාදයෙන් අපිට තේරුම් ගන්න පුළුවන් මේ සංවාදය ආශ්‍රය. ඒ කියන්නේ නුවණැති ඇති පුද්ගලයා සාමාන්‍ය මතකින් පමණක් අර විද්‍යාව නරඹු පුද්ගලයා අතර මේ කරන මේ සංවාදය ආශ්‍රයෙන් අපිට තේරුම් ගන්න පුළුවන් මේක අර කාලකාරාම සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ අර ප්‍රහේලිකා ස්වරූපයෙන් ඉදිරිපත් කළ අර වාක්‍ය කීපය. බුදුරජාණන් වහන්සේටත් මේක ලොකු ගැටලුවක් වුණා. අපිසාද මේ විඥානයේ මායාව විඥාන මායාවේ ඇතුල්පත් බුදුරජාණන් වහන්සේ තේරුම් ගත්තා. ඒකතර අර කමියුනත් ඇති පුද්ගලයා වේදිකාවේ කොනක සංගලී සිටලා දුපුවා වගේ දෙයක් බුදුරජාණන් වහන්සේ කරේ. ලෝක වේදිකාවේ කොනක සංගලී සංගලී සිටීම සිටීමෙන් ඒ අවබෝධය ලබා ගත්තී. ප්‍රතිසල්ලාන කියන වචනේ කියන සංගලීද සිටනවා කියන අදහසකුයි. ඒ විදිහට ප්‍රතිසල්ලීනමයි අර සලායතන ඒ අතුල්පත් දුකේ බුදුරජාණන් වහන්සේ. ඒක නිසා ඒ අතුල්පත් හරියට දුක නිසා තමයි අර විදිහට අර ලෝකයා සත්‍ය සහ අසත්‍ය පිළිබඳව කරන තර්ක විතර්ක ආදිය පිළිබඳව එක්තරා උපේක්ෂාවකින් බුදුරජාණන් වහන්සේ දිසා එදෙස බලන්නේ අර සූත්‍රයෙන් හැඳින්වෙන ආකාරයට පළමුවෙන්ම ඒ සූත්‍ර සමග අපි සංසන්දනය කරනවා නම් දැන් මේ ඉදිරිපත් කරගත් උපමාව මේ නිදර්ශනය අර බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා යම් වික්‍රේ සදේවකත් ලෝකස්මාරකත් බ්‍රහ්මකත් සම්මන බ්‍රාහ්මණියා පජායක දේව මනුෂ්‍යය වික්ඛන්තු සම්මුඛං විඤ්ඤාතං කත්තං පරියේෂිතං අනුචරිතං අනසා සමහං ඥානානි සමහං අවසඤ්ඤාති සංකප්පහාරේ දත්ත විදිතං කියලා බලන්නේ ප්‍රකාශ කරනවා. ඒක අදහස් දෙවිනිසුන් බ්‍රහ්ම මාර්යා බ්‍රහ්මයා සහිත ඒ කබේක ලෝකයා විසින් යමක් දකින ලදද අසන ලදද විඳින ලදද සිතින් ගන්නා ලදද සිතින් ගන්නා ලද සිතින් පැමිණෙන පැමිණෙන ලද්ද විමසා බලන ලද්ද කල්පනා කරන ලද්ද ඒ සියල්ලම මම දනිමි මම දනිමි කියලා නැවතුන්නේ මම විශිෂ්ට ඥානයෙන් දැනගතිමි තමහං අභ්‍යඥාපි සම් තථාගතස්ස විදිතං කියන එකෙන් තේරෙන්නේ තථාගතයන් වහන්සේ ඒක තේරුම් ගත්තා. ඒක යථා ස්වභාවය තේරුම් ගත්තා. ඒක කිස් දෙයක්, බොල් දෙයක්, නිසරුදයක් හැටියට තේරුම් ගත්තා. අන්නේ ඒ තේරුම් ගැනීම හොඳ නිසාම තමයි අර වරාගල කිල්ලෙන් බැලුවා අර ප්‍රේක්ෂක සමූහයට වැඩිය අර ප්‍රේක්ෂක ඒ නරඹන්නන්ට වැඩිය හොඳින් බැලුව නිසා එහෙමත් නැත්නම් වෙන විදියකින් කියනවනම් ඒ විද්‍යා දැක්ම දුටුව නමුත් නැරඹුවේ නැහැ. නරඹන්න බැරි තත්ත්වයකට බුදුරජාන් වහන්සේගේ හිතපත් වුණා. අන්න ඒක නිසා තමයි අර තමන් ඥානාවි තමන් අභ්‍යඥාතින් සංකප්පකටගත් විදිහට. ඊ අවබෝධය නිසාම ඒ නිසරුවම නිසාම සංකප්පකටෝ නෝපක්ඛාසි. තථාගතයන් වහන්සේ ඒවට හේතු වුණේ නැහැ. ඒවා පිළිබඳව ස්ථාවරයක් ගත්තේ නැහැ. ඥානාමි කස්සාමි කපියව ඒකං ගණිනි දකින්නේ මෙය මෙසේමයි කියලා ඒ විදිහට අජෝසිතන්නති තථාගතයන් තථාගතයන් වහන්සේලාට අර වෙලී පැටලී සිටීමක් අර විදිහට අර ලෝකයා සාමාන්‍ය දෘෂ්ටිගත ලෝකයාට වගේ වෙලී පැටලී සිටීමක් සිටීමක් නැහැ. මෙන්න මේ අනුව අපිට තේරුම් ගන්න පුළුවන් අර මුල් කොටස. අර සංවාදයේ ආශ්‍රයෙන්ම මේ කාරණේ තේරුම් ගන්න පුළුවන්. ඒ වගේම බරස්තර සංවාදයේ අවශ්‍යයෙන් තවත් තේරුම් ගන්න පුළුවන් කොටසක් තමයි දැන් ඊළඟට කියවෙන්නේ කාලකාරාම සූත්‍රයේ ඉතිකෝ වික්කේ තථාගතෝ දිත්තා දත්තප්පං දිත්තං නමඤ්ඤති අදිත්තං නමඤ්ඤති දත්තප්පං නමඤ්ඤති දත්තාරං නමඤ්ඤති මෙදී තථාගතයන් වහන්සේ ප්‍රධානකම අ දුටු දුටු දෙයින් වෙන්ව දුටුදෙන් අන්‍ය වූ දුටුදෙන් පරිබාහිර වූ එහෙම නැත්නම් දුටුදෙන් පරිබාහිර වූ දැකිය යුතු දැක්ම ඇතැයි නොහඟි ඒ කාරියට අර අර පුද්ගලයා අර එළියට ආවට පස්සේ අර නුවණැති ඇති පුද්ගලයා එළිය ශාලාවෙන් එළියට ආවට පස්සේ තමා විද්‍යාව දැක්කා විද්‍යාව නරඹුවයි කියලා කෙලින් කියන්න බැරි තත්ත්වයක් කථාගතයන් වහන්සේ දත් තිබුණා. මක්නිසාද තථාගතයන් වහන්සේගේ කලායතනයේ පිළිබඳව අතුලත ක්‍රියාකාරීත්වයේ හේතුත්වත්ය සම්බන්ධ විතුවා නිසාම ඒ අවබෝධය ලැබුවා විතු කෙනෙක් නෑ විතු දෙයක් නෑ විතු බවක් විතර දිට්ඨියක් පමණයි දිට්ඨිය දිට්ඨමත් අර බාහ්‍ය සූත්‍ර ආදීන් අපි එදා උපුටා දැක්වුවා කාරණා මේ කවුරුරක් තේරුම් ගන්න පුළුවනි දිත්‍යයක් පමණයි එතන තියෙන්නේ දුටු බවක් මිසක් දුටු දෙයක් දකින්න දෙයක් නෑ එතන මැජික් එකක් නෑ එතන ඒක නිසා තමයි දිත්‍යා දත්තබ්බන් දිත්‍යම් නමන්නේ ඒ කියන්නේ තමා විද්‍යාවක් දැක්කයි විද්‍යාව නරඹුවයි කියන ඒ විදිහට මඤ්ඤණාවක් ඇති කරගන්න බෑ ඒ වගේම අධික්ෂම් නමන්නේ නමර තමා ඒ පුද්ගලයාගේ මිත්‍යා තුන්කක් ඕනකම තිබුණා මේ තමගේ මේ යාළුවා මේ නෝන මේ පුද්ගලයාව ඒ මේ ශාලාවේදී නිදාගෙන හිටියද කියලා දැනගන්න. එහෙමත් නැත්නම් දැක්කේ නැද්ද කියලා. එහෙමත් කියන්න බැරි තත්ත්වයක් තියෙන අධික්ෂණ නම් නැති. කථාගතයන් වහන්සේ මේවා නොසිතුවත් නොවේ. අධික්ෂණ නම් නැති. නොසිතුවයි කියලා කියන්නත් බෑ. ඊළඟට දක්ඛාරම් නම් නැති. දක්ඛතම් නම් නැති. දකින්න දෙයක් නෑ මෙතන. ඒ උපේක්ෂාව කොයිතරම් වැඩි වුණාද කියද්දොත් අර විද්‍යා දර්ශනය පාවෙලා අර නරමන්නන් දිහා බැලුවා. අන්න ඒ විදිහට අර විද්‍යා දර්ශනයේ ඒ කාරණේ අවශ්‍යම අපිකා ගන්න පුළුවන් මෙතන දකින්න දෙයක් නැහැ. යුක්ති බවක් විතරක් නිකක් දෙකී යුක්තක් මෙතන නැහැ කියන අවබෝධය ප්‍රකාශිකයන් වහන්සේ ලැබුවා. ඒ වගේම ප්‍රත්‍යාරම්ම නැති දකින්නෙක් නැහැ. අර ශාලාවෙන් පිට වුණ කට්ටිය අනිත් ඔක්කොම නරඹන්න මේ පුද්ගලයා විතරක් කර්මන්නේක් නෙවෙයි ප්‍රේක්ෂකයෙක් නෙවෙයි ප්‍රේක්ෂකයා කියන ලේබලයට ගැලපෙන්නේ නැහැ. අත්නිකාද අර වේදිකාවේ කොනක ඉඳගෙන අර මැජික් එකේ ඇතුළේ දැක්ක නිසා. ඔන්න විදිය දක්වනවරම් නමන්නේ. ඒ ආශ්‍රයෙන් අපිට ඒ ටිකක් තේරුම් ගන්න පුළුවනි ඊළඟට කියනවා. ඉතිකෝ වික්‍රේ කතාවකෝ වික්‍රසුත මුතදී ඊළඟට අර මුල් කොටසේ තමයි අපිට අත්හැරන කොටස සමහරවිට අර ඥානාමි කියන ප්‍රශ්නය නිසා ඊළඟට මතුවෙනවා තථාගතයන් වහන්සේ ලෝකයට ප්‍රකාශ කළොත් තමහන් නජානාමීති වදේක සම්මාස්ත නිසා මා මේ විද්‍යාව දුකේ නැහැ කියලා ප්‍රකාශ කළොත් ඒක බොරුවක් වෙනවා ඒක නිසා තමයි අර සංවාදී අවස්ථාවේදී ලොකු ගැටලුවකට මුහුණ පාන්න සිද්ධ වුණේ අර නුවණැති පුද්ගලයා. සමහන් නැගානම් මම එය නොදැනෙන්නේ කියන්නත් බෑ. එහෙම කිව්වොත් බොරුවක් වෙනවා. අර ශාලාවේ ඇතුලේ නිදාගෙනත් නෙවෙයි අවදීන් හිටියේ. ඊළඟට ඥානාමිච්ච නැච ඥානාමි ඒ දෙක එකතු කරලා කියන්නත් බෑ. නියම ඥානාමි නැ ඥානාමි කියලා කියන්නත් බෑ. නුදුටුවේ නුදුටුවේ නෑ නුදුටුවක් නෑ කියලා කිව්වොත් ඒකත් දෝෂයක්. ඔන්න විදිහ තත්ත්වයක් තියෙනවා. මක් නිසාද මේ අර අභ්‍යඥාති, අභිඥා ඒ විශිෂ්ට ඥාණයෙන්ම තේරුම් ගත්තු නිසා. විශිෂ්ට ඥාණයෙන් දුක් නිසා තමයි ඒක හොඳ හැටියෙම තේරුම් ගත්තේ. එතකොට ඒ ආශ්‍රයත් අපිට ඒ ඒ මැජික් දර්ශන ආශ්‍රයෙන් ඒ සූත්‍රයේ කොටසක් තේරුම් ගන්න පුළුවන්. ඊළඟට අදට එන හරිය ඉතිකෝ වික්ඛෝ තථාගතෝ ditthසුතමක විඤ්ඤාතබ්බේසු ධම්මේසු සාදී ඒව සාදී සම්මාති පරකාදි සම්පාදිමා අඤ්ඤෝතාදී උත්තරීකරෝවා අනිතතරෝවා නැති කියලා ඉදිරියට දේශනා වෙනවා දේශනාවේ තිබෙනවා ඒ කොටසේ තරකාදී කියන වචනේ අපි එදත් ඒ ගැන විස්තරයක් කළා සාදී කියන වචනේ සාමාන්‍යයෙන් තෝරන්නේ නම් රාष्ट्रीय ලෝක ධර්මයෙන් නොසැලෙන ස්වභාවය කියන ඒ විදිහටයි බොහෝ දුරස්තෝරන්නේ බොහෝ අවස්ථාවල තෝරන්නේ නමුත් මෙතන මේ කියන සාදී බව ඒකමත් නොවේ අර දෘෂ්ටි පිළිබඳ දෘෂ්ටි ගතිකයන් පිළිබඳව අනුගමනය කරන මධ්‍යස්ථ ප්‍රතිපත්තියයි මෙතන පෙන්වුම් කරන්නේ ඒකාන්ත සත්‍ය කියලා කියන්නේත් නෑ ඒකාන්ත මුසාව කියලා කියන්නේත් නෑ ඒකෙත් එක්තරා ප්‍රමාණික සත්‍යයක් තියෙනවා කියන හැඟීමක් ඒක නිසා තමයි අර මිත්‍රයාට එකපාරටම එක එක නිසා උත්තරයක් දෙන්න බැරි. කෙලින් උත්තරයක් දෙන්න බැ. ඒ විදිහේ තත්ත්වයක් තියෙන්නේ. අර්ථාදී බව නිසා. ඒකත් හරි මේකත් හරි වගේ. ඒක සඵල බවක් නිසා නෙවෙයි, නිදිතු බවක් නිසා නෙවෙයි, නමුත් මේකේ තියෙන එක්තරා ගැඹුරු කාරණයක් නිසා. මායාවේ ඇතුළත දැක්කා. එතකොට කාදී ඒ කාදී බව මෙන්න මෙතන තේරුම් ගන්න පුළුවනි. ඒ සාදී බවට හේතුයක් වශයෙන්ම අපි දක්වනන් කළා කතකානම් වූ පටිච්චසමුප්පාද ධර්මයේ පිළිබඳ අවබෝධය. පටිච්චසමුප්පාද ධර්මයේ ඒක විග්‍රහ කරන අවස්ථන් වල සඳහන් වෙනවා අවිද්‍යා අවිද්‍යාපත්‍ය සංඛාර ආදී වශයෙන් දක්වලා ඊළඟට අවිද්‍යාවත්වයේ අතීත විරාග නිරෝධා සංඛාරෙන් නිරෝධා ආදී වශයෙන් අනුලෝම ප්‍රතිලෝම වශයෙන් දෙකක් තියෙනවා. ඒකට අවිද්‍යාව ඇති තැනක අර උපාදානස්කන්ධ කොට නැගෙන දුකක් කොට නැගෙන ඒක නැtei කියලා කියන්නේත් නෑ. ඊළඟට අවිද්‍යාව නැති වෙනකොට ඒ නිරෝධය අවිද්‍යාව නැති වෙනකොට උපාදානස්කන්ධත් කොට නැගෙන්නේ නෑ. දැන් මේ විද්‍යාත්මක ගැන නැදික් දර්ශන ගැන කල්පනා කළොත් දැන් මෙතන ඉඳලා අපට අර පටිච්චසමුප්පාදය ගැන එක්තරා ගැඹුරු විග්‍රහයකට බහින්න පුළුවන් මෙතෙක් මීට කලින් දේශනාවලදීත් අපේ නේකුත් මේ නාට්‍ය සංදර්ශන සිනමා දර්ශන ආදී ආශ්‍රයෙන් මේ පටිච්චසමුප්පාදයේ එක්තරා ගැඹුරු කාරණයක් තේරුම් ගන්න උත්සාහ කළා. දැන් මේ මැජික් දර්ශන ඊට වඩා හොඳට මේ ඕපනංගල පෙන්වුම් කරනවා. අර සිනමා දර්ශන ආදීදී ඒ අන්ධකාරය අවිද්‍යා අන්ධකාරය හැටියට අපි දැක්කේ. ඒ අඳුරේ ඒ සිනමාවේ පෙනෙන දේවල් සත්‍ය හැටියට හැඟීම නිසා ඒ අනුව ඒ පුද්ගලයන් නොයෙකුත් විදිහේ මනෝභාවයන් ඇති කර ගන්න ආකාරය දැන් මෙතන දෙලින්ම තිබෙන්නේ විද්‍යාව පිළිබඳ ප්‍රශ්නය. මෙතන හැබැයි වචන වල තිබෙන එක්තරා විදිහේ ශ්‍රේෂ්ඨාර්ථයක් මේ කාලේ විවහාරයේ හැටියට මේ මෙතන දැන් මේ අපි යෙදුව විද්‍යාව කියන එක අත් වශයෙන් අවිද්‍යාවයි. දැන් මේක මහා බුදුම ගැටලුවක් මෙතන තිබෙන්නේ. අවිද්‍යා පත්‍ය සංඛාරා කියන එක ආශයෙන් මේක තෝරන්න ගත්තොත් මේ විද්‍යාව පිළිබඳ අවිද්‍යාව නිසා තමයි ඒක විද්‍යාවක් වන්නේ. විද්‍යාවේ විද්‍යාත්ත්වය රඳාපවතින්නේ ඒක පිළිබඳ අවිද්‍යාව ඇති තාක් පමණයි. මේ කියන විද්‍යාවේ විද්‍යාත්ත්වය තේරුම් ගත්තොත් ඒ කියන්නේ අවිද්‍යාව නැති වුණොත් එතන විද්‍යාවක් නැහැ. මේක පටලවා ගන්න පුළුවන් නිසා අපි ඊට වඩා පහසුවෙන් කියමු මේ විද්‍යාවේ එහෙම නැත්නම් මැජික් දර්ශනයේ ඒ ඒ පුද්ගලයා ඒ අර මැජික් දර්ශනයේ දක්වපු පුද්ගලයා උපකාර කරගත්තු අර රාස උපකරණ ආදිය ඒවා සංස්කාර වුණා. ඒ සංස්කාර පිහිට කරගෙන තමයි අර නරඹන්න අර ප්‍රේක්ෂක ශාලාවේ හිටපු අය එයින් විද්‍යා දර්ශනයක් මවාගත්තා. විද්‍යාවක් මැජික් දර්ශනයක් මවාගත්තා. ඒ එතකොට ඒ ඒ සංස්කාරයන් ඇති වුණේ නැහැ අර නුවණකින් ඒ අර විස්කාරේ කොනක සිට නර බුද්ධලයා තුල. ඒක නිසා තමයි ඒ තරත්තට මැජික් දර්ශනයක් ඒකේ මැජික් එකක් නොපෙනුනේ. ඒ විදිහටම තමයි දැන් විඥාණය විඥාන මායාවේ යථා ස්වභාවය අවබෝධ කරගන්න පුළුවන් වන්නේ ප්‍රඥාවෙන්. ඒක නිසා තමයි අර මම මජ්ක්‍ධිම නිකායේ මහා වේදාල සූත්‍රයේ විඥානයක් විඥාන ප්‍රඥා කියන වචන දෙකම ඒ ධර්ම දෙකම එකිනෙකා සම්බන්ධතාවක් ඇති ධර්ම හැටියට දක්වලා තියෙනවා. ඒවා ඉන්පිටිම වෙන් කරලා දක්වන්නත් සංකප්ත නෝවිසංකප්ත ඒවා සංකප්ත. නමුත් ඒක වෙනසක් තිබෙනවා. සංඥා භාවයේ සබ්බා විඥානං පරිඤ්ඤය. ඒ ධර්ම දෙක අතරින් ප්‍රඥාව වැඩි යුක්ත විඥානයේ පිරිසිදු ගති යුක්ත. ප්‍රඥාව වැඩිමෙන් කරන්නේ විඥානයේ පිරිසිදු දැනීමයි. විඥානයේ පිරිසිදු දැනගත්තම විඥානයේ දෙයක් නැහැ, හරියක් නැහැ, බොල් බව තේරෙනවා. අන්න ඒ වගේ දෙයක් මෙතෙන්දිත් අර නුවණැතින් බැලු පුද්ගලයාගේ ප්‍රසිද්ධ වුණේ අර ඒ බැලුව හොඳ වැඩි කම නිසාම අර මැජික් දර්ශනය කරා අර ඒව පෙන්වූ පුද්ගලයා පෙන්වූ ওই මැජික් කාර්යය උපකාර කරගත්තු ඒ උපකරණවල තියෙන සංස්කාර ස්වභාවයෙන්ම නැතිලා ගියා. ඊයින් අපිට පේනවා අවිද්‍යාවත් සංස්කාරයක් අතර තියෙන සම්බන්ධතාවය. ඒක නිසා තමයි අවිද්‍යාව මුලට දාලා තිබෙන්නේ. අනාවබෝධය නිසාමයි අර සංස්කාරයන් කියන ඒ නොසන්සුන් ඒ ඒව සංස්කාර ඒවයි සංස්කාර සත්‍ය රඳාපවතින අවිද්‍යාවට සංස්කාර වල යථාර්ථ ස්වභාවය අවබෝධ වීම එතකොට විද්‍යාවයි ඒ විද්‍යාව පහළ වෙනත් එක්කම සංස්කාරන්න ඊළඟට ඒවා සුද්ධ සංස්කාර වෙනවා ඒක නිසා තමයි දරහතන් වහන්සේලාට රාජිමුත් තේරගතාවෙන් අපි කලින් කොපු එක ගාථාවල සඳහන් වුණේ සුද්ධං ධම්ම සමුප්පාදං සුද්ධං සංඛාර සම්පති සුත්ත සංස්කාර දැන් එක්තරා සීමිත අර්ථයකින් අපි මේ විචාදර්ශන ගැන කල්පනා කතා කළොත් අපිට කියන්න පුළුවන් අර නුවණකින් බැලු පුද්ගලයා තුළ ඒ විද්‍යාව පිළිබඳ ඒ විද්‍යාව පිළිබඳ නැතික් දැක්ම පිළිබඳ උපාදානස්කන්ධ කොට නැගුණේ අර එහෙම නැති අර අනිත්‍යය තුලයි මැජික් දැක්ම පිළිබඳ පිටිම මැජික් ලෝකයේ ඉඳලා එළියට ආවා වගේ අර ශාලාවෙන් පිටිකාරයි මැජික් භවයක් මවාගත්තා. මැජික් උපාදානස්කන්ධ ගොඩනගා ගත්තා. ඒ ඔක්කොම සිදු වුණේ අර සංස්කාරවල යථා ස්වභාවය තේරුම් නොගැනීම නිසා. එතකොට මෙන්න මේන් අපිට තේරුම් ගන්න පුළුවන් විඥානයේ යථා ස්වභාවය යම් අවස්ථාවක අර ප්‍රඥාවෙන් පිරිසිදු දුටුවා නම් ඒ අවස්ථාවේ අර සංස්කාර නිකම්ම සංස්කාර වෙන සුද්ධ සංස්කාර වෙන ආශ්‍රව ධර්ම ඒවායින් සංකතයක් ගොඩ නැගෙන්නේ නැහැ, උපාදානස්කන්ධ ගොඩ නැගෙන්නේ නැහැ. භවයෙන් මිදුණා. භවයේ නොවේ ඉන්නේ, ලෝකේ ඉන්න වගේ කරන නමුත් ලෝකයේ නොවේ. අර ශාලාවේ හිටිය නමුත් ශාලාවක් නොවේ. ඔන්න විදිහක්ය. එතකොට ඊළඟට අපිට අර කාදී කියන වචනේ ඔස්සේ තවදුරටත් අර කතාව, පටිච්චසමුප්පාද ධර්මයේ ගැන තවත් තේරුම් ගන්න උත්සාහ කරනවා නම් මෙතන කිව යුතුව තිබෙනවා අර සංවාදයෙන් අපිට හෙළියනවා මේ මේ කතාන්තරයේ තිබෙන දෘෂ්ටි කෝණ දෙකක් දෘෂ්ටි කෝණ දෙකක් පිළිබඳ ප්‍රශ්නයක් මෙතනදී දෙනවා ඒ දෘෂ්ටි කෝණ දෙක අපිට පුළුවන් පටිච්චසමුප්පාද ආශ්‍රයෙන් තේරුම් ගන්නවා නම් පටිච්ච සමුප්පාදයක් පටිච්ච සමුප්පන්න ධර්මයක් කියලා ඔය අංග දෙක කොටස් දෙකක් බුදුරජාණන් වහන්සේ දක්වලා තිබෙනවා. සමහර සූත්‍රවල මේ ඥාන සංයුත්තේම අපි ඒවා කලින් උගුටා දැක්වුවා. පටිච්ච සමුප්පාදං කියුවේ භික්ඛවේ දේහිස්සාමි පටිච්ච සමුප්පන්නේ ධම්මේ. මම පටිච්ච සමුප්පාදිය කුත් දේශනා කරන පටිච්ච සමුප්පන්න ධර්මයේ කියනවා. ඒ වගේම ඒ මේ මේ වචන දෙකට සමාන්තරව යන තවපද දෙකක් සමහර විට යොදනවා. හේතුච සුදිච්ඡෝති හේතු සමුප්පන්නේච ධම්මේ. දැන් ඔය ආර්ය ශ්‍රාවක වෙනිකක් තබා සෝවාන් ඵලයේ ලැබු පුද්ගලයා ගැන සඳහන් සඳහන් වෙනවා. ඒක නැත්තා විසින් පටිච්චසමුප්පාදේ අර දේවකාරීම තේරුම් ගෙන තිබෙනවා. හේතුච සුදිච්ඡෝති හේතු සමුප්පන්නේච ධම්මේ. හේතුවක් දුක්වා හේතු සමුප්පන්න කර්මයෙන් දුක්වා. ඒකම තමයි අප කලිනුත් සාකච්ඡා කළ අර උපලි උපතිස්ත කෝලික කථාන්තරේ ගිරද්ද සමාජය පිළිබඳ කතාවේ අර ආත්ජි ස්වාමීන් වහන්සේ ඒක ඒ ගිරද්ද සමාජය දැකලා කලකිරීමක් ඇති කරගෙන අර ඊට පසුව අවස්ථාවක කලකිරීමක් ඇති වුණාට පස්සේ ඒකට සිත සූදානම් වෙලා තිබෙන අවස්ථාවේ අත්ජි ස්වාමීන් වහන්සේ උපතිස්ස පරිත්‍රාජකයාට ගේ ධම්මා හේතුප්පවා තේසං හේතුං කථාගතෝ ආව තේසං චයෝ නිරෝධෝ එවං වාදී මහා සමනෝ කියලා කියනකොට මුළු මහත් සංසාර ගැටලුවේ මේ මැජික්යක් මේ රහස එලි කරගත්තා උපතිස්ස ස්වාමීන් වහන්සේ උපතිස්ස පරිත්‍රාජක පසුස්කාරී කුස්වාමීන් වහන්සේ අර මුල් පද දෙකෙන් යේ ධම්මා හේතුප්පවා තේසං හේතුං තථාගතෝ ඒ ප්‍රඥාව අධික නිසා තේරුම් ගත්ත එකපාරටම යම්කිසි සමුදය ධම්මං සම්බන්තං නිරෝධ ධම්ම සමුදය ටික කිව්වහම ඒකෙන්ම තේරුම් ගත්තා යම්කිසි සමුදය ධම්මං යමක් හට ගන්න ස්වභාවය නම් ඒත් නිරුද්ධ වෙන ස්වභාවයයි කිය. එතකොට ඒ පදහතර මහලයි ඊළඟට කෝලිත ඒ බ්‍රාහ්මණ පරිප්‍රාජිකයා ඒ සුවාන් කලෙට කණී කොහොම නමුත් අපිට තේරෙනවා මෙතන මෙතන හේතු කියලා කියන්නේ එතකොට. මේ ගාථාව নানা ආකාරයෙන් තෝරනවා. නමුත් අත් වශයෙන් මෙතන ගන්න තියෙන්නේ හේතු කියලා කියන්නේ ඒ පටිච්චසමුප්පාද ධර්මතාවයි. බොහෝ විට පටිච්චසමුප්පාදී කුමක්ද කියලා අහුවාම අර අංග 12 අනුලෝම ප්‍රතිලෝම වශයෙන් කටපාඩමින් කියනවා මිසක් අර මුලින් තිබෙන ඊට ඊටමත් වැඩිගත් කොටස අස්මින් සති ඉදං හෝති මසුපාදා ඉදං උප්පජ්ජති අස්මින් අසති ඉදං නොහෝති විමස්ස නිරෝධා ඉදං නිරුද්ධති කියන පටිච්ච සමුප්පාද ධර්මය අමතක කරනවා ඒක තමයි පටිච්ච සමුප්පාද න්‍යාය ඒ පටිච්ච සමුප්පාද දේශනාවේ හරය ඒක ඒකයි අර අර ගාථාවේ තමයි අසඳහන් වන්නේ එහෙම නැතුව අර යේ ධම්මාය සුප්පබ්බවාදීන් අවිජ්ජාව නෙවෙයි එතන කියන්නේ ඉතින් තාම ගැඹුරු කාරණයක්. මක්නිසාද අර අංග 12ම පටිච්චසමුප්පන්නයි. 11ක් නෙවෙයි. අංග 12ම පටිච්චසමුප්පන්නයි. අවිද්‍යාවත් ආශ්‍රය වෙන නිසා ආසව සමුදය, අවිද්‍යාව සමුදය, අවිද්‍යාව සමුදය, ආසව සමුදය එතන ඊටම කෙටළු කරන. නමුත් ඒ අංග 12ම පටිච්චසමුප්පන්නයි. එතකොට මෙතන ධර්මතාවයි ධර්මතාවයි අර අස්මින් සති ධම්මෝති කියන ඒ ප්‍රකාශනයේ කියවෙන්නේ. ඒකට පටිච්චසමුප්පාද තේරුම් කරනකොට දැන් බහුධාතුක සූත්‍ර ආදී මේ මජ්ක්‍ධිමනිකායේ බහුධාතුක සූත්‍ර ආදී තැන්වල පටිච්චසමුප්පාදය ගැන ප්‍රකාශ කරනකොට අර පළමුවෙන් ඉදිරිපත් කරන්නේ අර අස්මින් සති ධම්මෝති කියන ඒ ධර්ම න්‍යායයයි. ඊළඟට ඒක සම්බන්ධ කරන්නේ ගාධ සංගයත් එක්ක යදිදා එනම් කියලා. ඒ එනම් කියන එකෙන් තේරෙනවා ඒකට අර නිදර්ශනයි. පසුව කිව්ව අංග 12 නිදර්ශන පමණයි. ඒවා කටිච්ච සමුප්පන්න ධර්ම. ඒවා නෙවෙයි හේතු. ඒවා හේතු සමුප්පන්න ධර්ම. හේතුව අස්මින් කටි දං හෝති මස්සුප්පාදායි දං උප්පජ්ජති අස්මින් අසති දං නොහෝති මස්ස නිරෝධාල් දං නිරෝධති අන්නේ ධර්මතාවයි ඒකකතාවයි අර අථාගතයන් වහන්සේ තේරුම් ගත්තේ අර නොදකින්න බැලු පුද්ගලයා අර ප්‍රේක්ෂකාගාරයේ දිහා බලලා අනුකම්පාවක් ඇති වුණ අවස්ථාවේ ඒ පුද්ගලයාට ඇති වෙන තේ විදිය අවබෝධය. කොහොමත් මේ විදිය තරක හිතේ කාලා කාලයක් මේ විදිය මෝඩකම් කළා නේද කියලා අර අවිද්‍යාව නිසා මෙන්න මෙහෙම ධර්ම પરම්පරාවක් ඇති වෙනවා. උපාදානස්කන්ධ ගොඩක් ඇති වෙනවා. අවිද්‍යාව නැති වුණාම මේව නැහැ. අතකොට ඔන්න නිරෝධය දැකීමෙන් මේ සම්පූර්ණ වෙන සිද්ධ වුණේ. නිරෝධය දැකීමෙන් අර තේරුම් ගන්නවා මේ ලෝකයා සත්‍ය හැටියට ඒකාන්ත සත්‍ය හැටියට සදාකාලික නිත්‍ය හැටියට සැලකන හැම දෙයක්ම මේවා සිතෙන් ඇති වුණු දේවල් මනෝකුබ්බංගම ධම්මා වගේ මේවායේ නිරෝධයකුත් තිබෙනවා මේවා මෙතනම නිරුද්ධ වෙනවා මේ සලායතනෙ නිරුද්ධ කරගන්න පුළුවන් එතකොට මේ සලායතනයන්ගේ ඇතිවීම කියලා ඉන්න සමහර විට ඔය පරිච්ඡම්පාදයේ මොකද අර මෞකුස පිළිබඳව සම්බන්ධ කරගෙන ඒ තෝරන්නේ නාම රූප කලා ඇති නොව තෝරන්නේ පිටින්ම මේ ද්‍රව්‍ය භෞතික සංස්කාරයක් ආශ්‍රයෙන්. නමුත් මෙතන මේ කලා ඇතනේ මේ කලා ඇතනේ හට ගැනීම දුකිය බුදුරජාණන් වහන්සේ විදිහේ ඒ ඒ මෞඛික හිතේරලා නෙවෙයි. එහෙම නැත්නම් ඊයේ මේ දරුවෝ පිළිබඳ කාරණයක් නෙවෙයි මෙතන. මේ කලා ඇතනියන් ඇති වෙන ආකාරය ප්‍රඥාවෙන් කිව්වා ඒ අර චක්කුංච පටිච්ච රූපේච උප්පදේ චක්කු විඥානං ආදී වශයෙන් ඒ ගතු කාරණයන්ම ඒ සලායතන නිලීතනම හට ගන්නවා. ඒ වගේ නිරෝධකුත් තිබෙනවා හට ගන්නා ස්වභාවයක් තිබෙනවා. අර මැජික් දර්ශනය වගේම දෙයක් මේ මුළු මහත් ලෝකයේම තිබෙන දේවල්. ඔන්න ඉතින් ඒ කාරණය තමයි ඒකට අර ඒ සම්මා හේතුප්පහ. ඉතින් අපිට පේනවා පටිච්චසමුප්පාද ධර්ම හරියාකාරයි පෙන්නු විස්තර කරනවා නම් අපි ඉස්සෙල්ලා දක්වන්න ඕන අස්මින් සති ඉදන් හෝති කියන කර්ම න්‍යායය. මේව පරිච්ඡේදය කරන. දැන් මෙතන මේ තිබෙන අවුල වශයෙන් කියනවා නම් දැන් බුදුරජාණන් වහන්සේ අප දික් කළ අන්න කැලයක් කියලා දක්වුවාම යම් කිසි කෙනෙක් ඒක එක ගණක් අල්ලගෙන මෙන්න මේකද කැලේ කියලා මේකයි කැලේ කියලා තේරුම් ගන්නවා වගේ එහෙමත් නැත්නම් මේ කැලේ තියෙන ගස් ටික ගණන් කරලා ඕන්න මං කැලේ දැක්ක කියලා හිතා ගන්නවා වගේ දෙයක් මේ පටිච්චසමුප්පාදේ අංග 12 කටපාඩම් කර ගැනීමෙන් පරිච්ඡම්පාදයේ තේරුම් ගත උත්සාහ ගැනීම. නමුත් මෙතන ඉතාමත්ම ගැඹුරු කාරණය තමයි මෙන්න මේ පටිච්ච සමුප්පාදයේ කියන්නේ මේ ධර්මතාව. අස්මින් සති ඉදං හෝති ඉමස්සුප්පාදා ඉදං උප්පද්දති. අස්මින් අසති ඉදං නොහෝති ඉමස්ස නිරෝධා ඉදං නිරුද්ධති. එන්නේ මේ දෙක අතර සම්බන්ධ ගැන අපි තව ටිකක් කල්පනා කරලා බලමු. පටිච්ච සමුප්පාදය පටිච්ච සමුප්පන්න ධර්මයක්. සාමාන්‍ය ලෝකයා අර පටිච්චසමුප්පන්න ධර්ම ඒවත් ඒව පටිච්චසමුප්පන්න බවවත් ගන්නෙ නෑ. ඒ ධර්ම තුල ඇතිරෙන්නේ. ඒකයි සංසාරේ. පටිච්චසමුප්පාද ධර්මතාව දුටු පුද්ගලයා තේරුම් ගන්නවා අවිජ්ජාය සති සංඛාරවං අවිජ්ජාව ඇතිකල්ලිම සංස්කාරයෝ වෙත් ඒකට අවිජ්ජාව අල්ලගන්නේ නැහැ සංස්කාර අල්ලගන්නේ නැහැ ඇත්ත වශයෙන් කියනවා නම් පටිච්ච සමුප්පාද ධර්මයෙන් සිත පැවැත්වීම පටිච්ච සමුප්පන්න ධර්මයන්ගේ ග්‍රහණය නිදීමේ මඟ. ඉතියේ අර අංග 12 අංග 12ම අංග 12 ගැන බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ අනිත්‍යං සංකතං පටිච්ච සමුප්පන්නං කය ධම්මං වය ධම්මං විරාග ධම්මං විරෝධ ධම්මං කියලා අවිද්‍යාවත් හිතේ. අවිද්‍යාවත් ඇතුළු මුළු අංග 12ම එක එක අංගයක් ගැන බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන මේ හැම එකක්ම අනිත්‍යයි සංඛතයි පටිච්ච සමුප්පන්නයි ඒ වගේම කය ධම්මං වය ධම්මං විරාජ සම්මන් නිරෝධං ඒව අනිත්‍යයි සංඛතයි ඒව හදාග හදලා මහාගත්තු දේවල් වගේ කියන එකයි සංඛතම් කියන කියන්නේ ඒ කෘත්‍රිම ස්වභාවයක් තියෙනවා කියන එකයි සංඛතම් ස්වභාවික නෙවෙයි සැබෑ නෙවෙයි සංඛතයි අනිත්‍යයි සංඛතයි පටිච්ච සමුප්පන්නයි ශීස ප්‍රත්‍යයන් නිසා ඇති වුණා. ස්පර්ශය නිසා ඇති වුණා. සත්ව ඊළඟට පටිච්ච සමුප්පන්න සය ධම්ම. ඒ වගේම ඒක ක්ෂේමවල යනවා. සය ධම්ම දිවි යනවා. නැති යනවා. අවිරාග ධම්ම නැති යනවා. නිරෝධ ධම්ම නැති යනවා. කොහොමද ස්වභාවයක් තිබෙනවා. මේ අවිද්‍යාවත් සහිත මේ අංග දෙකෙන් මේ විදිහේ නැති යන ස්වභාවය තිබෙනවා කියලා ප්‍රකාශ කළා. මේක අවබෝධ කරගන්න, සත්‍යත්වයට ලං කරගන්න නම් අර පටිච්ච සමුප්පන්න දත් සම්බ්‍රාණ තියෙන්නේ පටිච්ච සමුප්පාදයයි. මේ දෙක අතරේ මේක මහ පුදුම කාරණයක්. අර කැලේ ගැන කිව්ව කාරණින් වගේ. කැලේ කියලා බුදුරජාණන් වහන්සේ එතන ඉඳලා අතදිස්සලා පෙන්වුවේ ඒ දස් බදාගන්න නෙවෙයි, ඒ දස් ගණන් කරගන්න නෙවෙයි. එතන ඉඳලා කරන්න ඕනේ ඒක. බැලුවොත් මධ්‍යස්ථ බැලුමකින් බැලුවොත් ඒ ගස් විතරක් නෙවෙයි ගස් අතර පරතරයක්. ඒකත් අහු වෙන ගැලේට. ඒක බැලුවටම අහු වෙනවා. අන්න ඒ විදිහේ දෙයක් මෙතන. එතකොට දැන් අපි මෙතනින් පෙන්වන්න කරන්නේ අර අංග 12 මේ පරිච්ඡේදකාදී තීරුම් ගන්නවා. ඒක ප්‍රායෝගික වශයෙන් අපේ ජීවිතේ ලංකර ගැනීමට නම් අර යුගල යුගල වශයෙන් අරගෙන මේ පටිච්චසමුප්පාද ධර්ම දෙකක් අතර තිබෙන අර ධර්මතාව ධර්මතාවයේ හිතරන් තුළ ගන්න උත්සාහ කරනවා. ඒක තමයි අමාරු දෙයක්. අපිපාද ලෝකයා ද්වේෂාව එයට වෙලා ඉන්නේ. එක්ක මේක මත අල්ල ගන්නවා එක්ක ඒක අල්ල ගන්නවා. ඔන්න ඒ විදිහේ අර මේව ඉද නම් පුරන් න උගල මන්තරේ කියලා කියන. ඒ රහතන් වහන්සේගේ සිටේ தත්ත්වය ලෝකයාට ගන්න අමාරුයි. සාමාන්‍ය ලෝකයා ජීවත් වෙන්නේ එක්ක මේක අල්ලගන්නවා එක්ක ඒක අල්ලගන්නවා. එක්ක අවිද්‍යාව අල්ලගන්නවා එක්ක සංස්කාර අල්ලගන්නවා. ඒක මෙතන ඉතිකම නෑ. අර අර දෙක අතර සම්බන්ධයේ සිට පවත්වන අවස්ථාවේදී අවිද්‍යාවෙත් తాවකාලිකව පදංග වශයෙන් හෝ මිදුණා. සංස්කාරයන්ගේ විමෝහන ස්වභාවයෙන් తాවකාලිකව හෝ මිදුණා. අපි හිතමු දැන් මේ මැජික් දර්ශනය ආශ්‍රයෙන් ඒ මැජික් ඒ නැජිත් දර්ශනය පෙන්වුම් කරන පෙන්වන පැවැත්තා ඒ යම් කිසි මහා ප්‍රාතිහාර්ය වගේ කලින් සිටි දෙයක් කරනවා ඒ කරන අර දෙරීමට උපකාර කරගන්න ඒ දේවල් දැන් පෙන්වනවා අර ව්‍යාජ උපකරණ හොරමුල් හොරබොත්තම් පෙන්වනවා එතකොට යම් කිසි කෙනෙක් මේ අවස්ථාවේ කල්පනා කරනවා නම් මෙන්න මේ මේ මේවා නිසයි මේ මේවා මේ සංස්කාර ස්වභාවයක් තිබෙන්නේ කියලා. එතකොට ඒ ඒකමන කොමනකම අර සංස්කාර දෙවි අල්ලගන්නෙත් නෑ. ඊළඟට අවිද්‍යාවට අවිද්‍යාව කී කොමනකම කිවිල යනවා. උන්වයි විදිහටයි අර එක එක අංග දෙවි යන්නේ. හය ධම්මං වය ධම්මං ඊරාද ධම්මං නිරෝධ ධම්මං. එතකොට අවිද්‍යාව අවිද්‍යාව ඇති කල්හිම සංස්කාරයෝ වෙයි. සංස්කාරවල සංස්කාර ස්වභාවය තිබෙන්නේ අවිද්‍යාව ඇති තාක් පමණයි. අවිද්‍යාව හට ගැනීමෙන් සංස්කාරය තියෙනවා. අවිද්‍යාව නැති කල්හි සංස්කාරයන් සංස්කාරවල සංස්කාර තත්ත්වය නැත. අවිද්‍යාව සම්පූර්ණයෙන්ම නැති වීම සංස්කාරයක් නැත. ඊළඟට එතකොට ඒ අංග දෙක ඒ විදිහටම තමයි ඊළඟට අපි මේ ටිකක් දුරක් මේක තේරුම් යනකම් විස්තර කරන්න බලමු. ඊළඟට අපි ගන්නේ සංස්කාර සහ විඥාන, සංස්කාරපත්‍ය විඥාන, සාමාන්‍යයෙන් ලෝකයා විඥානයේ ඒක ඝන ඒකීය දෙයක් හැටියටයි කලකන්නේ ආත්මය හැටියටයි කලකන්නේ අනිත් හැම එකක්ම අල්ලගන්න දෙනවා විඥානය අල්ලගන්න ඇසෙත් නොපෙනෙන දෙයක් නිසා මේක තමයි ආත්මය කියලා එතකොට යම් කිසි කෙනෙක් කල්පනා කරන හැම මොහොතකම අවදිව සිටිනවා මේ සංස්කාර නිසයි මේ විඥානය තියෙන්නේ මේ සංස්කාර හටගෙන හටි ගන්නත් එක්කම මේ විඥානය හටගත්ත ඒකට අදාළ සත්‍යං සත්‍යං වගේ කියන ඒ එක් එක් කාරණේ හා සම්බන්ධ චක්කුන් දෙපටිච්ච රූපයේ චක්කු විඥාන මේ චක්කු විඥානය හටගත්තේ අසත් රූපයක් නිසා මේ ශබ්ද විඥානය හටගත්තේ මේ කණේ විතරක් නෙවෙයි ශබ්ද වලින් විතරක් නෙවෙයි වෙනම අමුතුවෙන් දෙයක් නෙවෙයි ඒක කනක් ශබ්ද දෙක දෙකම සම්බන්ධ වෙලා කියන්නේ විදිහට අර සංස්කාර උදවි විඥානය කියන එක කල්පනා කරනකොට විඥානයේ ඒක දැනු ස්වභාවය ගැන ඒ අවබෝධය ඒක නැති වෙලා යනවා. විඥානයේ නැකින්නේ නැතිව යන පටන් ගන්නවා. කය ධම්මං, වය ධම්මං, විරාග ධම්මං, ඒ ගැන කලකිරීම නැති වෙන නිරෝධ ධම්මං. යම් කිසි අවස්ථාවක සම්පූර්ණ නිරෝධය වෙන්නේ ඒ විදිහට. සංස්කාරවලයි විඥානයේ තිබෙන්නේ. ඒ වගේම තමයි විඥානයේ උඩයි නාම රූපය තියෙන්නේ. මේක නාම රූපයක් කියලා ලෝකයා හිතන්නේවත් නැහැ. අපි අර නාම රූපය ගැන කලින් විග්‍රහ කරලා තිබෙනවා. අර නාම මාත්‍ර රූපේ පුත්‍රූප ස්වરૂපේ පුත්‍ර වාදී වශයෙන් මේ දෙක එක අතර ඒකට එකක් සම්බන්ධයි ඊළඟට ඒ දෙකම සම්පෝජතා ගහිතතා තත්ත්වයේ ඒ දෙකම විඥානයේ තිබු වෙන එකක් පමණයි අර බල්ලගේ උපමාවෙන් ඊදන් දුඩ බල්ලගේ උපමාවෙන් එහෙම අපි දැක්කොත් ඒ කියන්නේ අර කල්පනා කරනවා නම් මේ මේ නාම රූපය මේ ලෝකයා සත්‍ය හැටියට මම ආයනය කරන නාම රූපය මේක මේ විඥානයේ පිළිබිඹුවක් පමණයි විඥානයේ පිළිබිඹු වෙන දෙයක් පමණයි කියලා කියනකොට විඥානය අල්ලගන්නේ නැහැ නාම රූපය අල්ලගන්නේ නැහැ තවත් ටිකක් එහාට අපි බලමු සලආයතනය මේ සලආයතනය මේ නාම රූපය නිසා කියන්නේ නාම රූපයේ සීමිත වූ දෙයක් මේ සලආයතනය කියලා නාම රූපයේ අතිතාත් සහායතනය කියනවා නාම රූපේ නැති වෙනකොට සහායතනය නැහැ කියලා ඒවා බොහෝදී සිිතේ රඳව ගන්නවනේ ඒ පටිච්චසමුප්පාද ධර්මයේ සිිත හඳා ගන්නවනේ අර පටිච්චසමුප්පන්න ධර්මයන් වෙලී යන්න පටන් ගන්නවා ඒ වගේම තමයි ඊළඟට සලආයතනය නිසා මේ ස්පර්ශය නැතිෙන්නේ හස්ත කියනක සාමාන්‍යයෙන් ස්පර්ශය ලෝකයා ගැටි වෙනවා නමුත් මේ ස්පර්ශය වෙනින අවස්ථාවට අධ්‍යන් තජ්ජන් අර නන්දකෝවාද සූත්‍ර ආදී සූත්‍රවල තම වටිනා සූත්‍ර කියනවා. සද්ද සද්දන් තජ්ජන් භන්තේ පත්‍යං කටිච්ච සද්දා පජ්ජා වේදනා උප්පජ්ජಂತಿ සද්දස්ස සද්දස්ස පත්‍යස්ස නිරෝධා නිරෝධා සද්දා පජ්ජා වේදනා නිරුද්ධಂತಿ මේක එකක් සූත්‍ර රාශියක් කවලම් වෙන නිසා අපි දිගින් දිගට විස්තර කරන්නේ නැදින් නදින් සංගය නන්දකෝවාද සූත්‍රය වෙන සඳහන් වෙනවා මේ මේ මේ මේ තත්ත්වයන් නිසා මේ මේ වේදනාවන් ඇති වෙනවා. එහෙම නැත්නම් මේ මෙතන කියනවා මේ ස්පර්ශය මේ කලාවතන නිසා මේ ස්පර්ශයන් නැති වෙන්නේ. කියලා කියනකොට අර ස්පර්ශය පිළිබඳව මේ මෝහණය එයින් ඉවත් කර ගැනීමට උපකාර වෙනවා. කලාවතන උඩට නැගුණු දෙයක්, විකට සීමා වුණු දෙයක් කලාවතන නැති වෙනකොට ඒකත් නෑ. ඊළඟට ඒ වගේම තමයි වේදනාවේ වේදනාවගේ ස්පර්ශය නිසායි කියලා වේදනාව වේදනාව හේතුව කෙරෙහි යොදවනකොට ඒ ස්පර්ශය පිළිබඳවත් නොයල්මෙනවා වේදනාව පිළිබඳවත් ඔන්න ඒ විදිහේ ධර්මතාවක් මතක මේ තවදුරටත් මේක ඉතින් දිගට කියන්න හැකි. නමුත් දැන් සාහෙන කොමන කාරණේ පැහැදිලි වෙනවා කියලා හිතනවා. ඔය වගේම තමයි ජාති ජරා මරණ කියන දෙකේ පිළිබඳව කාරණේ අවසාන වශයෙන් කියනවා. එහෙනම් අපි තවදුරටත් ඕනනම් ගන්නේ මේ වේදනා ඊළඟට තණ්හා උපාදාන උපාදානයේ නිසා මේ භවයේ පවතින්නේ කියලා යම් කෙනෙක් කල්පනා කරනවා නම් අර භවයේ දෙවි කොට ගන්නෙ නෑ මේ මේ පවන්නත් අල්ලගෙන සිටින නිසා තමයි මම මේ දැන් දේශකෙක් හැටියට සාමාන්‍යයෙන් මේ කරන මේ දේශනාව බෑ වුණත් කෙනෙක් සමහර විට හිතාගන්නේ උපාදානපත්‍ය භව මට මේ ධර්ම දේශකත්වයේ ලැබිලා තියෙන්නේ මේක මේ අමුතින් හිමි වූ දෙයක් නෙවෙයි මේ පවන්වත් බාහිර වශයෙන් කලකරනවා පවන්වත් අල්ලගෙන ඉන්න කෙනෙක් හිතා ගන්නවා මේක ඉදිරියට තියාගෙන කොට දේශනා කරනවා කියලා. මගේ ධර්ම දේශක භවයේ එතන උපාදානපත්‍ය භව මේ දීදී තේරුමකින් ඒ කියන්නේ ඊළඟට භවපත්‍ය ජාති ඒ විදිහ යම් කිසි භවයක් පැවැත්මක් ඇති කරගත්තම අර විද්‍යාත්මක අවස්ථාවේ අර නරඹන්න අමුතු මැජික් ලෝකයකට ගියේ. ඒ මැජික් ලෝකයේ තියෙන්නේ අර ඒවා මැජික් ඒවා උපාදාන කරගත්තා. ඊළඟට ඒ භවය ඒ භවයේ එදිට ආවම සමහර විට ටිකක් කනගාටු වගේ හිතෙනවා අනේ කදිම මැජික් ගත්ම ඉවර වුණා නේද කියලා. අන්න ඒ වගේ දෙයක් තමයි මේ භවය කෙනෙක් අහමාල හිතා ගන්නවා අර කොට දිත්තකින් කොට දිත්තියකින් මෙහා ඉඳ මෙහා ඉඳගෙන ඉන්න කෙනෙකුට එහා පැත්තට පෙනෙන්නේ නැතුව වගේ මේ එක්ක භවය කියලා අපි ගන්න උත්පත්තිය අපේ මව්පියන් කියලා අපේ මව්පියන්ට සීමා වුණු ඒ කෙලවරක් වූ අපි අපි මේ ಜಾති කියලා ගන්න, උත්පත්ති කියලා ගන්න. ඊළඟට මේ ශාරීරියේ කෙලවර තමයි අපි මරණය කියලා ගන්න, මේ අනිභවය කියලා ගන්න. හරියට අර කොටගිත්තියකින් මෙහා ඉඳගත් වගේ තත්ත්වයක් තිබෙන්නේ. මේවා සංස්කාරද සංකතියක් කියන අවබෝධය නැහැ. එතකොට මේ භවයේ මවාගත් එක කෘත්‍රිම දෙයක් මේක ඒ භවයේ උදයේ ಜಾති කිනා සංකල්පයේ තියෙන්නේ. එහෙනම් මේක තමයි ಜಾති කියලා ඒකට උද්දත කියලා කියන්නේ. දැන් සමහර විට කාප්පුවකින් ගන්නවා ඉතාමත්ම කරුණ වෙච්ච බබුලක් හොඳට සායම් දාලා කියන නිසා අපි හිතා ගන්න අලුත් දෙයක් කියලා ගෙදර ගෙනියනවා. එනිකටත් ඉඳන් මේක ක්‍රියාවිරහිත වෙන එක්කෝ බිඳිලා යනවා. මේ අනිත් එකම ගත්ත බබුල. ಜಾති අපිටට අර අර්ථ ගත්තා මේ මට මේක උපන්නේ අර මැනික උපන්නවා වගේ මට මේක උපන්නේ මේ ඉඩ මේක අලුත්කේ තමයි තාම තියෙන්නේ ඒක නිසා මේක දිහා බලාපොරොත්තු නැති විදිහට තියෙන ජරා මරණ ශෝක පරිදේ මේ ඔක්කොම එතකොට මේ විදිහ මේ අපිට ගන්න පුළුවන් ওই විදිහට අංග යුගල වශයෙන් අරගෙන ඒ යුගල අතර පවතින මේ ධර්මතාව දැකීම පරික්ෂණෝපාදී දැකීම අංග දෙලන කටපාඩම් කරගෙන අනුලෝමපත්මෝ වශයෙන් කියන නොවේ එතකොට මේ විදිහට කල්පනා කරනකොට බුදුන් වහන්සේ අන්නේ පැතිරෙන කාර්යය පිටාමත් වැඩිලක්තිය. ඊයින් පේනවා මේවා මේවා මේවා හටගන්න නිසාමයි මේවා නැතිවීමක් තිබෙන්නේ. සංකීර්ණ සමුදය ධම්මං කබ්බංකං නිරෝධ ධම්මං යමක් හටගන්න ස්වභාවය තිබෙනවා. ඒ කාන්තෙන් මේ විරුද්ධ වෙන්නක් ඕන. ඒ වගේම සමුදය සමුදය පක්ෂය නිරෝධ පක්ෂය. ඉතින් අර රහතන් වහන්සේ කියන සිද්ධියෙන් සම්පූර්ණයෙන්ම මේක ආශ්‍රයන්තයටත් නොවන තත්ත්වයකින්ම සීලාශ්‍රය වශයෙන්ම මේ නිරෝධය දුතුවා. සාමාන්‍ය ගමකින් කවුරුකත් අපිට යන්න පුළුවන් පටිච්චසමුප්පාදේ යන කාරණය අර අවිද්‍යාව මොකද දාලා තිබෙන්නේ මොක නිසාද? එය එය නිත්‍ය නිසාවක් ඒක අහේතුක නිසාවක් නෙවෙයි. අ වඳුරුම ප්‍රශ්නය සසරින් මිදීමේ ගැඹුරු ප්‍රශ්නය තිබෙන්නේ ආශ්‍රය කියන වචනේ තුලයි. ආශ්‍රය වෙන සමහර විට හතරක් හැටියට දක්වන කාමාසෝ භවාසෝ අවිජ්ජාසෝ විච්ඡාදෝ කියන විච්ඡාදෝ අවිජ්ජාසෝ නමුත් බොහෝ තැන්වල ඔය අරහත්ය පිළිබඳව සඳහන් වෙන තැන්වල කාමාසෝ අපි චිත්තං විමුක්ති භවාසෝ අපි චිත්තං විමුක්ති අවිජ්ජාසෝ අපි චිත්තං විමුක්ති තුනක් හැටියට දක්වනවා. මග්නිකාද අවිජ්ජා කියන එක තමයි අල්ලන්න පුළුවන් විච්චි කියන එකත් ඒක නිසා. ඒකට කාම මේ ආශ්‍රය කියන එක අපිට තේරුම් ගන්න පුළුවන්. දැන් ලෝකයේ ආශ්‍රය කියන වචනේට කියන අර්ථයට බොහෝ දුරට සමානයි මේක. සාංකාරික පුරුදු ප්‍රවාහය මේවට පෙළඹිලා යන ස්වභාවයක් තිබෙනවා මේ ආශ්‍රය ධර්ම වල. දලාගෙන යන ස්වභාවයක් තිබෙනවා. ඒකට මෙන්න මේ ආශ්‍රයයන් දැන් ලෝකයේ ලෝකයාගේ සංකාරික තත්ත්වය තුළ කාමයන් මවා ගන්න, භවයක් මවා ගන්න ස්වභාවයක් තිබෙනවා. ඒක තමයි මේ කාමාශව කාමයන්ට ඇදී යන ස්වභාවය භවයක් මවාගන්න ආලයාරාම ආලේරත භවාරාම භවරත භවසම්මුක්තා ආදී වශයෙන් බුදුදහම ප්‍රකාශ කළේ ඒ විදිහට ඒ භවයක් මවාගන්න ස්වභාවයෙන් තිබෙනවා ඒ වගේම අවිද්‍යාව කියන එක ඒක සමහර විට තේරෙන්නේ නැති වෙන්න පුළුවන් ලක්ෂණාද අවිද්‍යාව කියලා මේ වෙනම අංගයක් හැටියට තියෙනවා ඒකම ආශ්‍රය හැටියට තියෙනවා අවිද්‍යාවත් එක්ක අකුරුද්දක්. බොහෝ විට සංසාරගත සත්‍යයගේ තිබෙනවා අඳුරට පියකමකුත් ආලෝකයට අප්‍රිය කරන ස්වභාවයක්. ආලෝකයට ඇසවසා ගන්න ස්වභාවයක් ලෝකයා තුල තිබෙනවා. පහසුවෙන් අමතක කරන ස්වභාවයක් ලෝකයා තුල තිබෙනවා. එහෙම අමතක කරලා තමයි මේ භවයේ පරිකරණ අන්ත කාලය. අන්න ඒකම තමයි මේ විද්‍යාව කියන්නේ. ඒ අවිද්‍යාව ඒ ආශ්‍රය කොයිතරම් බල සම්පන්නද කීතොත් මහා තීක්ෂණ ප්‍රඥාවෙන්ට පවා එක සැරේකද අරමත් වෙන්නේ ධර්ම tattya හත සැරයක් කර කැවුනවා සෝවාන් කටදාගාමි අනාගාමි අරහත් කියලා ඒ ඒ ආශ්‍රව ගොඩක කැපීමේ අමාරුකම් පෙන්වන්න තමයි අර හත සෝවාන් පුද්ගලයා පිළිබඳව හත් සැරයක් කියලා ඊළඟ කටදාගාමි එක් සැරයක් ආදී වශයෙන් ඒ ව්‍යවහාරය පවා තියෙනවා එතකොට මේ අවශ්‍යයෙන් කතා හැරීමකට මේකම මේ පටිච්චසමුප්පාද ධර්මයමයි. මේකම සමහර විට දක්වනවා මේ මේ මේකම ප්‍රතිපදාවයි. මතිසාද ප්‍රතිපදාව කියන රංග තුන රටපාඩම් කිරීම නොවේ. අර පටිච්චසමුප්පාද ධර්මතාවයේ හිත පැවැත්වීම. අස්මින් සති ධම්මෝති මසුප්පාදව ධම්මෝපද්දති. අස්මින් අසති ධම්මෝති මසුනෝ ධම්මෝපද්දති. ඒ ඒ දිනු කරගෙන ඒ කාමත්ම අමාරු වැඩක් ඒක. එහෙම හිතරංගවා ගැනීම විස්තර යනවා එක්ක එහා එක අල්ල ගන්න එක්ක මෙහා එක අල්ල ගන්න දේකාරී ලෝකයා කවුද බොහෝ කාලයක් ජීවත් වෙන්නේ මේ මැද අල්ල මැද මැදවත් නොරඳී සිටින කට්ටියකු යහතන් වහන්සේ ලබා ගන්න. ඒක තමයි බාහිර සූත්‍රයේ නේවිත නහුරං නොබි නෝ නෝ උභයමන්තරේ කියලා ප්‍රකාශ කරලා තියෙනවා. යතෝ කුත්වා යතෝ කං බාහ්‍ය නතේන කතෝ කං බාහ්‍ය නතත් යතෝ කං බාහ්‍ය නතත් කතෝ කං බාහ්‍ය නේවයිද නහුරං නෝභයමන්තේ අර එකක් පිළිබඳව මඤ්ඤණාවන් කරන්නේ නැත්නම් ඒ එක එක එක සංකල්පයක් තුලවත් ලැබගන්නේ නැහැ ඒක අතුල් වෙන්නේ නැහැ ඒක අතුල් වෙන්නේ නැත්නම් ඔබ මෙතනත් නොවේ එතනත් නොවේ ඒ දෙක අතරත් නොවේ එක එක යම දුක දුකේ කෙලවරක් ඒකට පරිච්ඡේපාණ පරිච්ඡේපාණ ධර්ම හරියාකාර අවබෝධ කරගත් පුද්ගලයා අවිද්‍යාව ගැඹුරින් නෑ සංස්කාරවල ගැඹුරින් නෑ ඒ ඒ දෙක අතර සම්බන්ධතාවය කියන්නේ සංස්කාරවල ගැඹුරින් නෑ විඥානයේ ගැඹුරින් නෑ ඒ දෙක අතර සම්බන්ධතාවය කියන නිසා සමුදේ වයිනසි. ඔන්න විදිහට තේරුයි කියන්නේ මෙන්න මේ දර්ශනය මූපීත කරගෙන තමයි අර සත්‍යගතයන් මාන්සේ ආදී ගුණය දිනු කරගත්තේ. අපල ඉතාමත්ම උත්තරීතර ප්‍රීත වූ කාදී බව මුදක්කම නිසා වෙන අර අර සංජය දේලා පිටුත්ගේ වගේ අර ඇඟ බේරා ගැනීම ප්‍රතිපත්තියක් නිසාවත් කරන මධ්‍යස්ථ දෙයක් නෙවෙයි මෙතන බුදුරජාණන් වහන්සේ අර මේ සත්‍ය කියා හෝ බොරිය කියා හෝ නොකියන්නේ ප්‍රකාශ නොකරන්නේ ප්‍රතිසාර දකින්නවා අවිද්‍යාව ඇති කල්හි මේවා මේවා සත්‍යයි. අවිද්‍යාව ඇති තාක් සලආයතනීය සත්‍යයි. සලආයතනීය සත්‍ය හිතිත් ලෝකයට පෙන්වනවා. අවිද්‍යාව නැති වුණාම තමයි නිරෝධී දුක පුද්ගලයාටයි සලආයතනීය බොරු දෙයක් කියලා විද්‍යාවක් මේ විඥානයේ මායාවක් හැටියට වැටෙන්නේ. අන්‍ය අවබෝධී පිටි පුද්ගලයා අර ඒකාන්ත සත්‍ය හැටියට ගන්නෙ නෑ. ඒ වගේම ඒව සත්‍ය කියලා කියන පුද්ගලයන් පිළිබඳව වැඩිව ගන්නෑ. මක්නිකාකාර වැඩි හිටිය කුඩා දරුවෝ පුබාකින් ප්‍රශ්න වලට පිළිතුරු දෙනවා වගේ ඒ වගේ එක්තරා විදිහක සාහනද සාහනශීලීත්වයක් බුදුරජාන් වහන්සේ මේ සූත්‍රයෙන් ප්‍රකාශ කරනවා. සත්‍ය කප්පිය තමයි දුක්වා. දැන් මෙතන ඊළඟට අපිට තේරුම් ගන්න පුළුවන් අර අපි කලින් සඳහන් කළා සත්‍යයක සත්‍යයේ සුතු භූමිත්තා පච්චේක සත්‍යේසු කුතුහල විච්ඡා සාමාන්‍ය දෘෂ්ටිගතකින් ලෝකේ තම තමන්ට වූ සමස්තවන්ත පමණක් සත්‍යින් දෘෂ්ටිවල එල්බගෙන සිටිනවා. පච්චේක සත්‍ය කියලා කියනවා. ඒක ආස්තයෙන් අපි අර සය සංගුත්තේ කියන වචනේ තේරුවේ. සය සංගුත්තේසු කියන ගැඹුරු වචනයක් තිබුණා. අපේ තේරුවේ ඒක තම තමන්ගේ ඒ සොකීය වූ ඒ දෘෂ්ටිවල කොටුවලා සිටිනවා. ඒ කොටුවල සිටීමක් නිසාද ඒක අර චූල වියෝ සූත්‍රයෙන් උපුරා දක්වපු ධාතනාවෙන් ප්‍රකාශ වුණා. නේව සත්‍යානි බහුවිනාන අඤ්ඤ ප්‍රසඤ්ඤාය නිච්ඡා නිරෝපී. ඒ සංඥාවන් සමදාන්ගත් සංඥාවල් අනුවයි ඒව කප්පේ හැටියට ගණන් ගන්න. ඒ තම තමන්ගේ ස්පර්ශය අනුවයි. අර අර ශාලාවේ ඉඳගෙන බැලුව නිසා යම් යම් දේවල් පිරුන්නේ අර විද්‍යාකාරය පෙන්වන සමහර නියම ආකාරය පිරුන්නේ ඒ අවිද්‍යාව නිසා යර සංස්කාර ගොඩ ගොඩ නැන්නේ. ඔන්න ඔය විදිහට ඒකත් අර පත්‍යක පත්‍ය කියන්නේ. මේක තව හොඳ උපමාවක් කියනවා අපි දිගට මේවා ගැන නොකියුවත් අර උදාන පාළියේ ගැට්ටන් දවග්ගේ බුදුරජාණන් වහන්සේ ගිරහැර දක්වලා තියෙනවා ඇතයි අන්දයින් අන්දයින් සහ ඇත පිළිබඳ උපමාවක් ආවා. ඒක අපට කතාන්තරයක්. ඒ කියන්නේ අර ඒක රජ කෙනෙක් අන්දයින් පිරිසක් ගෙන්නවලා ඇතිකුගේ එක එක අංග ප්‍රත්‍යංග හිත කන පා වැල්දාදී අල්ලන්න කලස්සලා ඊට පස්සේ ඇතා කොයි විදියක සත්‍යද කියලා අහුවම අර අංගයෙන් ධාත්‍යම් දෙයි අවතරන් අල්ලගත්තු එක අණුව ප්‍රකාශ කළ ඇතා මෙහෙම කෙනෙක් මොහොතක් වගේ නැත්නම් වංගෙඩියක් වගේ කුල්ලක් වගේ කියලා විදිහට ප්‍රකාශ කළා. ඔන්න විදිහ තමයි ලෝකයාගේ අර දෘෂ්ටිය. සබ්බන්තං පච්චපච්චය. ඒ තම තමන්ගේ සමාවිත ඥාන අභිඥාලාභී යන පව. සුදේනන්සි ප්‍රකාශ කළ බ්‍රහ්මජාල සූත්‍රය. ඒ තම තමන් ලැබූ නාමෝපේ පිළිබඳව ඒ ස්පර්ශයන් නිසා ඒවා ඇති කරගත්තු සංඥාවල් නිසා ඒ දෘෂ්ටි නැති කරගත්තේ. ඉදමේම සත්‍යම් මොගමන්න මේම සත්‍යයන් සියල්ල ගුරුවේ කියලා ඒ විදිහට අදින් දෘෂ්ටි ගන්න පෙරමුණේ. බුදුරජාණන් වහන්සේම එහෙම දැඩි දෘෂ්ටියක් නොගෙන අර නිරෝධය නිරෝධය දීපු නිසා මේ හැම එකක්ම නිරුද්ධ වෙනවා. සිතත් නිරුද්ධ වෙනවා ධර්මයෙන් නිරුද්ධ වෙනවා. සිතක අරමුණු වන ඒ අරමුණු තමයි නිරුද්ධ වෙනවා කියන ඒ බඳු සත්‍ය විඥානයේ විඥාන නිරෝධය ප්‍රත්‍යක්ෂ කළා. අන්න ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ පාණශීලීව මධ්‍යස්ථව අත්වශයෙන් නිශ්ශබ්දතාවයි කියන පිළිතුර අර බොහෝ අවස්ථාවල් කොහොම විදිහේ ඉතාමත්ම ගැඹුරු කාරණයක් මෙතනින් මේ ප්‍රකාශ වෙන්නේ. මෙන්න මේකට මේක තවදුරටත් අපිට තේරුම් ගන්න පුළුවන්. මේ බුදුරජාණන් වහන්සේට මේ මැජික් දර්ශනය පිළිබඳව තිබුණු සත්‍ය මේ මැජික් දර්ශනය පිළිබඳව නුවණක් ඇති පුද්ගලයාට තිබුණු සත්‍ය වගේම බුදුරජාණන් වහන්සේට මේ විදිය අවස්ථාවල් පැනගිලා තිබෙනවා. ඒක හොඳ සාධකයක් අපට හමු වෙනවා. දීඝනිකායේ මහා ධර්මනිකාය සූත්‍රයේ බුදුරජාන් වහන්සේ පිරිනිවන් පෑමට ආවා නුවරට කුසිනාරාවත වැඩම කරන අවස්ථාව අතරදී ගතක් යට ගතක් මුල දිවා විහාරයේ ලැබී සිටිය විවේකයන්. ඒ අවස්ථාවේ කුසිනාරාමයේ ඉඳලා ආවා නුවරට එන කුක්කුසලෙහි මල්ල පුත්‍රේ ඒක නැත්ත ආලාරකාලාමයන්ගේ ශ්‍රාවකී ආලාරකාලාම තාපසයේ ආගින්තඤ්ඤායතන ලැබූ ඒ කාපසේ බුදුරජාණන් වහන්සේගේ කර ආචාර්යවරයෙක් හැටියට වගේ කලින් ඒ සඳහන් වෙන කතාවල මේ කියන කුක්කුසහල්ල පුත්‍රයා ආලාර කාලන්ති ශ්‍රාවකේ. ඉන්න එන අතරේ බුදුරජාණන් වහන්සේ වැඩෙන්න දැකලා වැඳලා කොමරම් ගෞරවයක් තියෙන නිසා වැඳලා සම්පේන කෝපන ගන්තේ පබ්බිතා විහාරයෙන් විහරන්ති කියලා එක්තරා ඉදිරි ප්‍රීතිවාක්‍යයක් වගේ ප්‍රකාශ කළා. පැවිද්දන් කොයිතරම් ශාන්ත විහරණයකින් වාසය කරනවද කියලා බුදුරජාණන් වහන්සේ පිළිබඳව එක්තරා පැසුම් වශයෙන් කියන නමුත් ඊළඟට ප්‍රසංසාව කරේ තමන්ගේ ගුරුවරයා ගැන. ඊළඟ ප්‍රවෘත්තියක් ප්‍රකාශ කළ ආලාර කාලාමයන් ගැන. මේ ආලාර කාලාම මගේ මේ ශාස්ත්‍රය කියලා. මේ ආලාර කාලාම එක් අවස්ථාවක මෙන්න මෙහෙම දිග ගමනක් යන අතරේ මගින් ඉවත් වෙලා බසක් යට ඉඳ ගත්ත දිවා විහාරය සඳහා ඒ අවස්ථාවේ 500ක් ගැල් ඒ ස්ථානය පවු කරගෙන ගියා ඒ ගැල් වල පිටිපස්සේ ඒ ගැල් ටික නික්ම ගියාට පස්සේ ඒ ගැල් පිටිපස්සෙන් ගිය යම් සිකුෂේ කැවිලා මේ ආලාරකාරම් තාපසයගෙන් අසුවා මේ දැන් ගැල් 500ක් මෙතන ගියා මේ දැක්කද කියලා. නෑ මම දැක්කේ නෑ. සද්දේ වුණොත් නෑ මට හින්නේ. නිදාගෙන දීතිය නෑ මම නිදාගෙන තියෙන දීතිය සංඥාව ඇතිව සිහිය ඇතිව දීතිය ඔව් මම සිහිය ඇතිව දීතිය කියලා ප්‍රකාශ කරන අර පුද්ගලයා ලොකු සතුටක් ප්‍රසාදයක් ඇති කරගෙන ආලාරකාලාමයන්ගෙන් ආචාර්යයන් මේක ආශ්චර්යයක් අද්භූත දෙයක් කොයිතරම් ශාන්ත විහරණකින් ජීවත් කෙනෙක් කයිදන් ජීවත් වෙනවාද කියලා මේ විදිහේ ගල් ගමන් කරන අතරේ ඒ ගල් වලින් නිකන් මඩ පවාමේ සංඝාතියේ ඔබ තුමාගේ මේ සංඝාතියේ ගැවුනාට මොකද ඔබතුමා ඒ කිසිවක් දැක්කේ නැහැ කියලා ප්‍රකාශ කළ ගියා කියලා ওই විකාලාර කාලාමයන් බුදුරජාන් වහන්සේ ඒ විකාර කුකුස මල්ල පුත්‍රයා ආනාර කාලාම පිළිබඳ සංස්කාරාත්මක විදිහේ ඉස්තරයක් ප්‍රකාශ කළා බුදුරජාන් වහන්සේ ඊළඟට අහනවා කුකුස මේ වැඩි අමාරුවේ ගල්පන් 100ක් යන අවස්ථාවේ ඒකම අහන්නවත් දකින්නවත් නැතුව ඉන්නකොට එහෙම නැත්නම් මහ වැස්සක් වහින් ගලගලා යද්දී හෙන කුකුලමින් ගොරමමින් හෙන කුකුලන අවස්ථාවේදී ඒව කිසිවක් නොවැසෙන තත්වයක සිටින්නේ නැහැ එතකොට මේ කුකුසවල පිට ප්‍රකාශ කරනවා අත්වශයෙන්ම ආර්ගවනෝ කියෝ සිද්ධාර්යෙන් තමයි අමාරු කියලා. අන්න ඒකට බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේම පිළිබඳවම අතීත ප්‍රවෘත්තියක් ප්‍රකාශ කරනවා. කුක්කුස මම එක් අවස්ථාවක් මේ ආතුමාගේ භුසාගාරයේ වැඩ විසුවා. භුසාගාර කියලා කියන්නේ දහයකේ. දහයකේ කොහම සිදුවලම වැඩ කිව්ලා. ඒක දැක්කේ කළා. ඊ අවස්ථාවේ මහා වැස්සක් වැහැලා ගලාගෙන යද්දී විදුලි කොටමින් හෙන පුපුරද්දී ඒ ඒ බුසාගාරයේම හිටපු ගොවියන් දෙදෙනෙකුත් ගවයින් හතර දෙනෙකුත් එහෙම පාරින් මැරුණා. ඒකෙන්ට විශාල ජනකායක් රැස් වුණා. අන්න එතකොට මම ඒ අවස්ථාවේ මම ඒ බුසාගාරයෙන් නික්මලා එදිමහනි සක්මා බුසාගාරයේ දොරකඩ මම සක්මන් කරමින් හිටියා. එතකොට මේ මහ ජනකාය මේ කෙනෙක් මාළඟට ඇවිල්ලා ආවම මම ඇහුවා ඒ මේ පුද්ගලයාගෙන් ඇහුවා මක් නිසාද මේ මේ මේ මහ කෙනෙක්ක් මෙතන දැක්කලා ඉන්නේ දැන් ස්වාමී මේ මහ වැස්සක් ඇහැලා බලාගෙන යද්දි දිදිලි කොට මෙහෙම කුකුරද්දි හෙන පහරින් අර ගොවිසෝයුරන් දෙදෙනෙකුත් ඒ ගවයින් හතර දෙනෙකුත් මිය ගියා ඒකයි මේ මහසෙනඟක් වැටලා ඉන්නේ. ඒකම මේ උගහන්තු කොහෙද ඉන්නේ? මම මෙතනමයි ඉන්නේ. උගහන්තු නිදාගෙන දෙන්නේ. කටපිලා දෙන්නේ. නෑ මම කටපිලා නෙවෙයි ඉන්නේ. ඒ උගහන්තු නෑ උගහන්තුට උගහන්තුට සබ්දේ හොම්බෙද්ද? නෑ මට ලැජ්ජාව සබ්දේ හොම්බෙන්නේ මේ වැත්තර ඒ සිද්ධියක් මට ඇහුන්නේ නෑ. Eh, ඊළඟට eh, මම මේ පිටුවක් දෙතියෙත් නෑ eh, ඊළඟට සතිපිලා සතිපිලා කියන්නේ හිතිය ඊළඟට අහනවා ඔබ වහන්සේ සීය කියලා දෙතිය සංඤී සංඤී සීය කියන සංවාහිත්‍ය එතකොට මේ බුද්ධලයා විෂ්ණු ප්‍රකාශ කරනවා සෝපං බන්තේ සංඤී සමානෝ ජාගරෝ දේවවත්තන්තේ දේවේ ගලගලයන්තේ විජිතාදු මිච්ඡරන්තිසු අතමියා පලන්තියා නිවාදතන පොනසද්දන් වස්සු ඉනම් ස්වාමීන් වහන්සේ මේ මහවැත්තක් දැහැලා ගලාගෙන යද්දී එන දුකුමින් විහිලි කොටමින් එන කුකුරද්දී ඒ කිසිවක් ඔබ වහන්සේ දැක්කෙත් නෑ අසුනෙත් නෑ අසුනෙත් නෑ කිසිවක් කියලා පිළිතුරු දුන්නා අන්නේ අවස්ථාවේ මේ බුදේ ගන්නවා කියන්නේ අතීත කෝට්ටිය ප්‍රකාශ කරන්නේ කුක්කුස මේ අවස්ථාවේ අර පුද්ගලයා මාගෙන් ලොකු ප්‍රසාදයක් ඇති කරගත්තා අත්‍යයන් වතබෝ අභුතං වතබෝ සම්පේන වතබෝ පබ්බුදිකා විහාරින් විහරං කුතරම් ශාන්ත විහරණයකින් දෙවියන් වාසය කරන්න කියතෝ මෙන්න මේ විදිහට මේ මහා දස්සක් බලාගෙන යද්දී මෙබඳු සිද්ධියක් කළා මේ ඔබ අන්තිදක් වෙනවා මේ මෙතන මේක සඳහන් වෙන ප්‍රවෘත්තිය ගැන ඇතම් කෙනෙක් කල්පනා කරනවා මේ බුදුරජාණන් වහන්සේ මේ අවස්ථාව නිරෝධ සමාපත්තියෙන් වැඩි හිටියේ කියලා. නිරෝධ සමාපත්තියෙන් වැඩි හිටිය නිසා මේ එන පහර එන ගහනේ සබ්දයක්වත් මේ සිදුවීම් කිසියක් නුදුතුවේ කියලා. නමුත් නිරෝධ සමාපත්තිය නම් සංඤේ සමානෝ ජාගරෝ කියන වචන සඳහන් වෙන්නේ. දැන් අර පුද්ගලයා අර පුදුම ප්‍රකාශ කරන්නේ සූතං කම්පේ සංඤී සමානෝ ජාගරෝ සූතං කම්පේ සංඤී සමානෝ ජාගරෝ දේවවත් සංසේ දේවී ගලගලාන්ති ආදී වශයෙන් ප්‍රකාශ කරන්නේ මේ සංඥාවත් ඇතිව අවදිව සිටියදීම මේ මහගත්තක් වශයෙන් අතරේ මේ විදිහේ සිද්ධියක් ඔබ වහන්සේ සිටියෙත් නෑ සිටියෙත් නෑ කියලා ඒ විදිහට විශ්ණු ප්‍රකාශ කළේ. ඒකට සංඤී සමානෝ ජාගරෝ කියන වචනේදී නෙමෙයි නිරෝධ සමාපක් කියනවා. ඒ වගේම මේක රාශී සංඥා කියන தத்துவයක් නෙවෙයි. ආලාරකාලාමෙන් දර ගැල්පම් සිය පිළිබඳ ප්‍රවෘත්තිය ඉතින්ම මේ ආවින් සංඥා කියන தத்துவයක් නෙවෙයි. මෙතන ඇත්ත වශයෙන්ම මේ ප්‍රකාශ කෙරෙන්නේ අපාර කල්හිත් සඳහන් කර ආත්මඵල සමාධිය සමාපත්තිය. ආත්මඵල සමාපත්තිය බුදුරජාණන් වහන්සේ වැඩ සිටි අවස්ථාවේ කලාවට නිරෝධිය ප්‍රත්‍යක්ෂ කරගෙන ලෝක නිරෝධිය ප්‍රත්‍යක්ෂ කරගෙන ලෝකයේ නිවත් වෙලා වැඩ සිටි අවස්ථාවකයි මේ සිදුවීම සිදු වෙන්නේ. ඒකයි බුදුරජාන් වහන්සේ කර සබ්දයක් එන්නේ නැති පින්නේ නැහැ. අ අන්නේ ඒකට මෙන්න මේ කාරණේ අනුව අපිට අපිට නැවතත් මතක් කරගන්න පුළුවන් අර කලහ විවාද සූත්‍රයෙන්. කලින් අවස්ථාවක උපුටා දක්වූ ගාථාව, මහා ප්‍රේලිකාවිගේ ගාථාව අතුවවරක් මේකුත් විදියට තේරුම් කරන එක. මේ කන්නේ කන්නේ නිසංගතයි නෝපිය සංඤී නදි භූත සංඤී එවං සමීකත්ත විභෝති රූපං සංඥා නිගානාහි පපංච සංඛා මේ සංඤී සංඤී නදි සංඤ්ඤ සංඤී සාමාන්‍ය සංඥාවෙන් සංඥා ලැබියත් නෙවෙයි නදි සංඤ්ඤ සංඤී විසංඤ්ඤ වල සිය නැතුව හිටියත් නෙවෙයි නෝපිය අසංඤී සංඥාව සම්පූර්ණයෙන්ම නැති අසංඤ්ඤ කප්පියකුත් නෙවෙයි නදි භූත සංඤී සංඥාව කෙලවර කරන නිරෝධ සමාපත්තිය නෙවෙයි අන්නේ බඳු ඒවන් සමේතත් විභෝති රූපං අන්නේ බඳු තත්වයකටපත් වූ පුද්ගලයාටයි රූපය විභූත වෙන්නේ රූපේ නැති වෙන්නේ රූප සංඥාක්තිය නැති වෙන්නේ ඒවන් සමේතත් විභෝති රූපං සංඥා නිදානයි පపంచ සංඛා සංඥා නිදානේ කොටගෙනයි පపంచ සංඛාවන් නැති මේක පపంచ සංඛා ගැන අපි කලින් විස්තර කළා තිබෙනවා දැන් මෙතනින් අපිට කොපංචසංකා කියන ගලේ මේ වැඩි දර්ශනවාක්‍යයෙන් තේරුම් ගන්නවනේ මේ ගාථාව කවුරුරටත් තේරුම් ගන්නවනේ අර කොපංච සංඛාරම් තමයි අර මැජික් දර්ශනය පිළිබඳ අර ශාලාවේ හිටපු පුද්ගලයා ඇති කරගත්තේ සංහාමාන දෘෂ්ටි වශයෙන් අර ආවෝ සූ හඬ නගමින් දෙල දිගු කරගෙන කටමු කට ඇරගෙන ඇත් ඇරගෙන බලාගෙන අර ඇති කරගත්තේ ඔක්කොම කොපංච කොපංච සංඛා ඉතාලම ලක්ෂණ මැජික් දර්ශනය පුදුම පුදුම දේවල්. ඔන්නේ පතංච සංඛාරවල තිබෙන සංඥාව නිදානය කොටගෙන තියෙන්නේ. ඒ සංඥාව ඒ සංඥාව සම්පූර්ණයෙන් සංඥා විරාගය. එන්තිම ඒ සංඥාවේ නිදිම තත්ත්වයකුයි අර සලායත නිරෝධ අවස්ථාවේ අරහත් ඵල සමාපත්තිය අවස්ථාවේ තිබෙන්නේ. අර කලිනුත්ව දක්වලා තියෙන ඒ අරහත් ඵල සමාධියෙන් ප්‍රකාශ කළ සූත්‍රවල මේ නේව පතවිස්නේ පතවිසංගීන ආපස්මින් ආපසංගීන තේජස්මින් තේජෝ සංගීන වායස්මින් වායෝ සංගීන නවිදලෝක සංගීන පරලෝක සංගීන ඔය විදිහට දිගට විස්තර කරගෙන ගිහිල්ලා පොළොවේ පොළොව සංඥාවකුත් නෑ ජලයේ ජල සංඥාවකුත් නෑ ගිනේ ගිනි සංඥාවකුත් නෑ වායුවේ වායු සංඥාවකුත් නෑ නිලව ගැන නිලව සංඥාවකුත් නෑ පරලෝක ගැන පරලෝක සංඥාවකුත් නෑ ওই විදිහට පිළිවත් පිළිවඳවත් සංඥා නමුත් සංයීත කණායි නමුත් සංඥාවකුත් තිබෙනවා. මොකද්ද මේ සංඥාව? ඒකම තමයි මේ දේශනාව මුලදී පාවිච්චි කරේ සංඥාව. ඒකත් අර කලින් සූත්‍ර දේශනාවලදී ඒ මේ අරහත් ඵලය ගැන අපි විස්තර කරන ආකාරය කලින්ත් කීපයක් කාලෙක දක්වලා තියෙනවා. ඒ සංසම්තං ඒකං පංචං දෙවියන් සබ්බ සංඛාර සමුතු සබ්බූප විපටින් සබ්බේ කම්මච්චේ විරාගෝ නිරෝධී ශ්‍රද්ධාවන්ත පින්වතුනි මෙම දෙසුම් පෙළ නොමිලයේ පින්වතුන් අතරටපත් කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි පින්වතුනි මෙම දෙසුම් පෙළට සවන් දීමෙන් පසු නොමිලයේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීමෙන් ධර්ම දානමය කුසල් රැස් කර ගන්නා මෙන් ශාසනාලයෙන් ඉල්ලා සිටිමු ඔබ සැමට තෙරුවන් සරණයි